අරුන්දතේ වෛද්‍යතුමිය ඇහෙන්නේ නැහැ ඔබතුමිය මයික් එක දැන් එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රයෝග සම්පත්තිය ගැන ස්වාමීන් වහන්සේ පැහැදිලිව විස්තර කරන විට මට නිකමට හිතුණා ස්වාමීන් වහන්සේ මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියන්නේ එය වෙන වෙන විදිහකින් කියනවද නැත්නම් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒක විස්තර කරන්න පුළුවන්ද ඒ දෙකේ සම්බන්ධකම් ඇත්තටම දැන් මේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ගැන අපි කතා කරනකොට කොහෙන් ගත්තත් මේ කරුණු එකකට එකක් එකකට එකක් සම්බන්ධයි. අපිට එහෙම හාත්පසින් පරිබාහිරව මේක මේකට අදාළ නැහැ කියලා එහෙම පෙන්වන්න පුළුවන් කාරණා නැහැ. එකකට එකක් සම්බන්ධයි. ඒ නිසා තනිකරම සතර සම්‍යක්ප්‍රදාන වීර්ය ගත්තන් පස්සේ අකුසල් දුරු කිරීම සහ කුසල් මතු කිරීම එතකොට ඒක හතරාකාරයකින් ගන්නකොට නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසල් යට දුරු කිරීම, නූපන් කුසල් ඉපද වීම සහ උපන් කුසල් වැඩි දියුණු කිරීම. එතකොට ඔය ඔය සතර විදිහෙන්ම ගත්තහම මේ මේ කරුණම තමයි ඒ තුලක් තියෙන්නේ. එතකොට අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කිව්වත්, නිර්වාණගාමිනී මාර්ගය කියලා කිව්වත්, ප්‍රයෝග සම්පත්තිය කියලා කිව්වත් අපිට වීරෙන් කටයුතු කරනවා නම් එතන තියෙන යහපත් වීරයක් නම් ඔය කියන ගුණය තමයි ඒ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. පෙරවසන්නයි. පෙරවසන්න.